එනිසා මේ ධර්මය අපිට ජීවිතයේ සිත් සතන් තුළට දැරිය හැකි විදිහට අපිට ප්‍රතිපදාවක් පැහැදිලි වෙන විදිහට ශ්‍රවණය කිරීම අපි සතු දෙයි. එනිසා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා දැක්වෙන්නේ මේ ධහම හොඳින් සුනාත අහන්නට අවශ්‍යයි ඒ වගේම ධාරේත දරා ගන්නට අවශ්‍යයි. ඒ වගේම එපමණකිනුත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. චරාත ධම්මේ ධර්මයේ තුල හැසිරෙන්නත් අවශ්‍යයි. එනිසා මේ අංග ටිකෙන් යුක්ත වුණොත් තමයි ඒක අංග සම්පූර්ණ බවටපත් වෙන්නේ. එහෙම නැති වුණොත් අපි අහලා දරාගත්තත් ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මොකද අපේ ජීවිතය තුළ ධර්මයේ තුළ හැසිරීම කියන දේ विद्यमान නැතිකම නිසා. ඇතම් විට ඔහු දබ්බේ සූප රසඤ්ඤතා කිව්වා වගේ හැන් හොද්දෙහි තියෙන හැන්ද හොද්දෙහි රස හඳුරන්නේ නැහැ වගේ ධර්මයේ දරාගෙන හිටියත් සමහර විට ධර්මයේහි රස නොහඳුනන්නට එය හේතුවක් වෙනවා. ඒ නිසා අපිට ධර්මයක් අවශ්‍ය වෙන්නේ ධර්මයක් දරාගෙන සිටීමට පමණක් නෙමෙයි ඒ ධර්මයේ තුල හැසිරෙන්නට ධර්මයේ තුල අපේ ජීවිතය සකස් කරගන්නට එනිසා වැදගත්ම දේ තමයි ධර්මයේ තුල අපේ ජීවිතයේ හැසිරෙන එක සහ ධර්මයේ අපේ ජීවිතයට දරා ගැනීම කියන කරුණ. පින්නතුනේ අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවා අපේ නිවන් ප්‍රතිපදාවට අදාළ ධර්ම කාරණාවන් පිළිබඳව. ඒ නිවන් ප්‍රතිපදාවට අදාළ බොහෝ කාරණා සමූහයක් අපි සාකච්ඡා කළා. ධම්මසංගණි ප්‍රකරණයේහි එන සූපකාණ්ඩයට අදාළව අපි කාරණා විග්‍රහ කරගෙන ඉන් අනතුරු අපි පැහැදිලි කරගන්නට යෙදුනා පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි සුතමය ඥානය. සුතමේ ඥානයේදීත් අපි සුතමේ ඥානයේහි කාරණා කිහිපයයි තාම කතා කළේ. එතනදී අභිඤ්ඤේය ධර්මතා વિશે කතා කළා අභිඤ්ඤේය නිදේශය. එතකොට නුවණින් දත යුතු ධර්මයන් පිළිබඳව ඒ වගේම ඊළඟට පරිඤ්ඤය ධර්මයන් පිළිබඳව කතා කළා පිරිසිඳ දැක්ක යුතු ධර්මතාවයන් පිළිබඳව. ඉන් අනතුරු අපි පහතබ්බ නිදේශය තමයි සාකච්ඡා කරමින් සිටියේ. ඒ කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මතාවයන් පිළිබඳව අපි සාකච්ඡා කළේ. ඒකෙන් කොටස් කිහිපයක් අපි කතා කළා සංඛ්‍යාත්මකව කතා කළේ. එතකොට අපිට පේනවා මේ එක ධර්මයක් මොනතරම් පෘතුලව මොනතරම් පැතිරුණු ප්‍රදේශයක තුල ඉඳලා අපිට කතා කරන්නට සාකච්ඡා කරන්නට පුළුවන්ද කියන කාරණේ. මොකද අපි මේ කතා කරන්නේ බොහෝ වෙලාවට ඔබ ත්‍රිසත්‍ය ඥාන පූජාදිය සිද්ධ කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ඥාන ධර්මයන්ට පුද පූජා පවත්වනවා. මේ ත්‍රිසත්‍ය ඥානයන්ට අයත් පළවෙනි ඥානය පිළිබඳවයි අපි මේ බොහෝ වාර ගණනක සාකච්ඡා කළේ කතා කළේ. එතකොට ඔබට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ නුවණ මොනතරම් ගැඹුරු විශේෂයකට මොනතරම් ගැඹුරු කාරණාවන්ට බැසගෙන පවතිනවාද කියන කාරණය. එතකොට මේ එකමුවකින් තබා දහසක් මුවින් බුදුගුණ කීවත් ඒ බුදුගුණයන් නිමා නොවන බවට වෙනත් සාධක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව අපිට අපේ ඇති ස්වල්ප මාත්‍ර වූ ඥාණයට මේහා සමාන විදිහට මේකේ පැතිරුණු බවවල් කතා කරන්නට පුළුවන් නම් ඒ මහා ප්‍රඥයින් වහන්සේලාට මොනතරම් ප්‍රමාණයකින් නම් මේ ගැන කතා කරන්නට සාකච්ඡා කරන්නට පුළුවන් කමක් ලැබේවිද. ඒ නිසා මේ ධර්මය පිළිබඳව කතා කරනකොට එක පැත්තකින් අපිට බුද්ධානුස්සතියක් වැඩෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි අපි කතා කරන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ඥාන ධර්මයන් පිළිබඳව අපි කතා කරන්නේ ඊට පස්සේ අපිට ධම්මානුස්සතියක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා අපි උත්තරීතර ධර්මයේ පිළිබඳවයි මේ කතා කරන්නේ ඒ ධර්මයේ තියෙන උතුම් ගුණ සමුදාය පිළිබඳවයි කතා කරන්නේ ඒ වගේම අපිට මේ ධර්මයේ තුලින් අපේ ප්‍රතිපදාව පැහැදිලි ලෙස තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. නිවන් දකින්නට සද්ධර්ම ශ්‍රවණය කරන්නෙකු විසින් කෙසේනම් අපේ නිවන් ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කරගත යුතුද කියන කාරණය හොඳින්ම තේරුම් ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුත් මේ කාරණා ටික ශ්‍රවණය කිරීම තුළ තම තමන්ගේ ජීවිතයට ඒ නිවන් ප්‍රතිපදාව පැහැදිලි කර ගැනීමම ඉලක්ක කරගෙන මේ ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ඊටාම වැදගත් වෙනවා. පින්නතුනේ අපි පසුගිය සතිවල සාකච්ඡා කරන්නට යෙදුනා පහතබ්බ නිද්දේශයේහි එන චත්තාරෝ ධම්මා පහතබ්බා ධර්මතා හතරක් ප්‍රහාණය කළ යුතුයි මොකද? ඕ චත්තාරෝ ඕඝා ඕඝ හතරක් කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන මේ ඕග ධර්මතා හතර අපි කතා කළා ඕග ධර්මතා හතර සාකච්ඡා කළා. ඊට පස්සේ පංච ධම්මා පහතබ්බා ධර්මතා පහක් ප්‍රහාණය කළ යුතුයි. කුමක්ද මේ ධර්මතා පහ? පංච නීවරණානි නීවරණ ධර්මතා පහක් ප්‍රහාණය කළ යුතුයි කියලා අපි කතා කළා. එතකොට මේ නීවරණ කියන එකෙන් කාමච්ඡන්දය පිළිබඳව අපි කතා කළා. කාම ධර්මයන් කෙරෙහි ඇති කැමැත්ත පිළිබඳව අපි එතනදී කතා කළා. ඒ වගේම ව්‍යාපාදය, ව්යාපාදයේ නීවරණයක්, ව්‍යාපාදයේ කියන එකට නීවරණයක් කියලා කියන්නේ අපිට නිවන ආවරණය කිරීම පිණිස පවතින දෙයක්. ව්‍යාපාදයට හේතුවක් කතා කළා. පටික නිමිත්ත පටික නිමිත්තම් වික්ඛවේ අයෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නාච්චේව ව්‍යාපාදෝ uppajjati uppannova ව්‍යාපාදෝ බිහියෝ භාවාය වේපුල්ලාය සංවස්සති කියලා. එතකොට පටික නිමිත්ත පටික නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ කිරීම තුළින් නුනුවණින් මෙනෙහි කිරීම තුළින් නෝපන්නා වූ ව්‍යාපාදයේ උපදිනවා උපන්නා වූ ව්‍යාපාදය බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති බොහෝ බවට විපුල බවට පත් වෙනවා. එතකොට ඒ පටිඝ නිමිත්ත වැරදිවට මෙනෙහි කිරීම නිසායි. පටිඝ නිමිත්ත කියලා කියනවා පටිඝයක් කියලා අපි කියනවා ගැටි ගැටීමකට. අපි පටිඝ සම්පස්ස අධි වචන සම්පස්ස ආදී වචන වලින් අපි පටිඝ කියන වචනය හඳුනගෙන තියෙනවා. පටිගයක් කියලා කියනවා ගැටෙනවා කියන එකට. එතකොට මේ ගැටෙන මානසික මට්ටම ගැටෙන මනෝභාවය දොම්නස් සහිත මනෝභාවය අපි අයෝනිසෝ මනසිකාරයකට ලක් කිරීම තුළින් අපිට ව්‍යාපාදය උපදින. ව්‍යාපාදය කියන එක ටිකක් රළු මට්ටමකට යන දෙයක්. ව්‍යාපාදය කියන එක ටිකක් තද බලවත් කෙලෙසයක් මට්ටමට යන දෙයක්. එතකොට ඒ ව්‍යාපාද මට්ටමේදී අපිට සත්පුද්ගලයන් විශේෂයි පවස්නා තරහක් කියන මට්ටමින් තමයි කතා කරන්නේ. එතකොට ඒ සත්පුද්ගලයන් විශේෂයි පවස්නා තරහක් කියලා කියනකොට අහවලා මට බැන්න අහවලා මට ගැහුවා මට මේ විදිහ දෙයක් සිද්ධ කළාය කියලා මේ විදිහට හිතේ පවස්නා ද්වේෂ සහගත බවට අපි කියනවා ව්‍යාපාදේ කියලා. එතකොට මේක අකුසලයක් මේ අකුසල පක්ෂයේ වැටෙන මේ ධර්මය නිවන් ප්‍රතිපදාවක ගමන් කරන්නෙකුට හානිදායක දෙයක් හැටියට අපිට හඳුනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡාදී මේ ධර්මයන්ට අපි හඳුනගන්නවා නීවරණ ධර්මතාවයන් කියලා. නීවරණ ධර්මතා පහක් හැටියට අපි මෙතන කතා කරනවා. ධර්ම සංගණිකකරණයෙහිදී නීවරණ ධර්මතාවයන් හයක් දැක්වෙනවා. ඒකට අවිජ්ජා නීවරණයත් ඇතුළත් කරලා අවිජ්ජා නීවරණය ඒ ඔස්සේම සාකච්ඡා කරනවා. මම හිතනවා ඒ කාරණා ටික සහ ඒ පෙළ පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගත්තොත් ඒක කාටත් පහසුවක් පිණිස පවතිවි කියලා ඒ නිසා අපි ධම්මසංගණිකකරණයෙහි දැක්වෙන ඒ නීවරණ ධර්මතාවයන් පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරලා ඒ ගැන අපි කතා කරමු. ධම්මසංගණි ප්‍රකරණයෙහි අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නීවරණ ගොච්ඡකයක් තියෙනවා. නීවරණ ගොච්ඡකය කියලා කියන්නේ නීවරණේ නීවරණ ධර්මයන් පිළිබඳව කතා කරන ඒ මාත්‍රිකා සමූහයක එක්තැන් කිරීමක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියන්නේ නීවරණ ගොච්ඡකේ කියලා. ඉස්සෙල්ලාම කතමේ ධම්මා නීවරණා මොනවද නීවරණ කියන්නේ කියලා නීවරණයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ච නීවරණා නීවරණ ධර්මතාවයන් 6යි. කාමච්ඡන්ද නීවරණං, ව්‍යාපාද නීවරණං, තීන මිද්ද නීවරණං, උද්ධච්ච කුක්කුච්ච නීවරණං, විචිකිච්ඡා නීවරණං, අවිජ්ජා නීවරණං. එතකොට නීවරණ පිළිබඳව නීවරණ 6ක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා අවිජ්ජා නීවරණ කියන මේ නීවරණ ධර්මතාවයන් ඊට පස්සේ තත්කතමං කාමච්ඡන්ද නීවරණං ඒකේ මොකද්ද කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමසිනේහෝ කාමපරිලාහෝ කාමමුච්ඡා කාමොජ්ජා කාමජ්ජෝසානං ඉදං උච්චති කාමච්ඡන්ද නීවරණං එතකොට කාමච්ඡන්දේ කියලා කියනකොට කාමයන් කෙරෙහි ඇති කැමැත්තට කාමයන් කෙරෙහි ඇති බැඳීමට කාමයන් කෙරෙහි සතුටු වෙන කමට කාමයන් කෙරෙහි පවත්නා තෘෂ්ණාවට නේහයට කාම පරිලාහයක් පිළීමක් තියෙනවා නම් ඒ වගේම කාමයන් කෙරෙහි මුසපත් වීමක් තියෙනවා නම් ඒ වගේම කාමයන් කෙරෙහි නොතිත් බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා කාමච්ඡන්ද නිවරණය කියලා. අපි කතා කළා කාමය කුමක්ද? ඒ වගේම කාමය ඇති කිරීමේදී පංචකාම ගුණයන්ගේ භාවිතය කුමක්ද කියන කාරණය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන්ට කිව්වා පංචකාම ගුණ කියලා. කාමය ඇත්තෙකු විසින් මේ පංචකාම ගුණයන්හි කාමනීය බව, කාමයේ ඇති බව දැකලා එතකොට ඒ ධර්මයන්ම නැවත නැවත පතන බව බලාපොරොත්තු වෙන බව ඒ ධර්මයන් කෙරෙහි ඇලෙන බව තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කාමරාගය කියන එක කාම ලෝකේ අපිට දකින්නට පුළුවන් දේ කාම ලෝකේ කියනකොට සතර පාය, මනුස්ස ලෝකයේ සහ දිව්‍ය ලෝක 6 කියන මේ 11 තැනම අපිට දකින්නට පුළුවන් එකම දේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා විශේෂෙහි කැමැති වෙන ගම කැමැති වෙන ගතිය කැමැති වෙන ලක්ෂණය. ඒ කැමැති වෙන බව හැම වෙලාවකදීම තමන්ගේ මනෝභාවයේ පැත්තෙනුයි සකස් කරගන්නේ. ඒ කියන්නේ තමන් ඒ රූපයේ අභිනන්දනය කරන බව රූපේහි සතුටු වෙන බව තම තමා තුල උපද්ද ගන්න ධර්මයක්. හැබැයි ඒ සතුටු වෙන කම නැතිනම් සෝමනස්සය, මනෝභාවය තුල මානසිකව හටගන්න සෝමනස්සය අපි දකින්නට පුරුදු වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා විශේෂයි. එතකොට අපිට ලෝකෙ තුල හම්බෙනවා දකින්නට කැමති රූප, අහන්නට කැමති ශබ්ද, විඳින්නට කැමති ගඳ, සුවඳ, රස, ස්පර්ශයන් පිළිබඳව අපිට ලෝකේ දකින්නට හම්බෙනවා. මේ ටික වස්තුව සහ දෘෂ්ටිය එකක් වීම හේතු කොටගෙන අපිට ලැබෙන ධර්මතාවය. වස්තුව සහ දෘෂ්ටිය එකක් වීම. ඒ කියන්නේ කාමය කියන සංකල්ප රාගය අපිට මනෝභාවය තුළ මානසිකව ඇති කරගන්න ධර්මයක්. අපි කැමති වෙනවා නම් යම් රූපයකට අපි අම්මට හරි ආදරේ කියන තැනකදී අපි ආදරය කරන අම්මා ඇහැට පෙනුණු රූපය නෙමෙයි. මොකද ඒ රූපය අම්මා උනේ නැහැ. අපිට ඒ රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක අපි මනසින් උපද්දගත්ත, මනසින් අරමුණු කරගත්ත අම්මා කියන රූපයකටයි අපි තණ්හා කරන්නේ. ඒ කියන්නේ අපි ඇහැට පෙනුණු රූපය අම්මා හැටියට දකින කෙලෙසයකින් ඔසවා දීපු ටිකකටයි අපි තණ්හා කරන්නේ. කෙලෙසයකට කරපු තණ්හාවක් නිසා තමයි අපිට දුක් විඳින්නට පුළුවන් මනෝභාවයක් සකස් කරලා දුන්නේ. එතකොට අපිට පේනවා අපි ඇත්තටම කැමති උනේ අම්මා උන රූපයට නෙමෙයි ඒ රූපය අම්මා කොට පෙන්නන කෙලෙස්ේ නිසා උපද්දපු දෙයටයි අපි තණ්හා කලේ කැමැත්ත ඇති කරගත්තේ කියලා. කාම ඡන්දේ කියලා කියනකොට අපිට මේ යථාර්ථය නොපෙනෙන බව නිසා අපි මනස තුළ උපද්දගත්ත අම්මා කියන මනෝභාවය බාහිර රූපේ ජීවත් වෙනවමයි කියලා හිතලා ඒ රූපයට අම්මා කියලා ආශ කරනකම රූපයට අම්මා කියලා කැමති වෙනකමට කියනවා කාමච්ඡන්දය කියලා. එතකොට ඒ ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට මේ ධර්මතාවයන්ටත් ඒ විදිහමයි. එතකොට කාමච්ඡන්දයේ ස්වභාවය තමයි නැවත නැවත රූපයට නැඹුරු වුණ කම. එතකොට තමයි අපිට රූපේ වෙනස් වෙනකොට අපිට දුක කියන දේ අපි කරා ගලාගෙන එන්නේ. කත්තගතමං ව්‍යාපාද නීවරණං එතන ව්‍යාපාද නීවරණය කියලා කියන්නේ මොකද්ද? අනත්තම්මේ අචරේති අඝාතෝ ජායති අනත්තම්මේ චරතීති අඝාතෝ ජායති අනත්තම්මේ චෛත්‍යතිති අඝාතෝ ජායති. මට අනර්ථ කළා කියලා අඝාතයක් උපදිනවා නම් ඒ වගේම මට වර්තමානයේ අනර්ථයක් කරනවා කියලා අගහතයක් උපදිනවනම් අනාගතේට මට මෙහෙම අගහතයක් කරන්නේයි කරනවා කියලා අනාගතය පිළිබඳව ඇති වෙනවනම් ඊට පස්සේ පියස්ස මේ මනාපස්ස අනත්තං අච්චරි මගේ ප්‍රියමනාප දෙයකට ප්‍රියමනාප කෙනෙකුට අනත්ත පිණිස කටයුතු කළා කියලා තරහක් අගාපයක් හට ගන්නවා නම් අපියස්ස මේ අමනාපස්ස අත්තං අච්චරි මගේ ප්‍රියමනාප නැති මගේ සතුරන් කෙරෙහි හොදක් කළා කියලා කෙනෙක් සතුටු වෙන්න පුළුවන් මේ තරහක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි පටිගයක් තියෙනවා නම් ගැටීමක් තියෙනවා නම් විරෝධයක් තියෙනවා නම් ඒ වගේම පටිවිරෝධෝ පටිවිරෝධයක් තියෙනවා නම් කෝපයක් තියෙනවා නම් ප්‍රකෝපයක් තියෙනවා නම් ද්වේෂයක් තියෙනවා නම් ප්‍රද්වේෂයක් තියෙනවා නම් මෙන්න මේ කාරණාවන්ට අදාළව වචන සමුදායකින් පෙන්නනවා. මේ හිතේ ඇති දූෂ්‍ය බව, හිතේ ඇති පෙරලෙන ස්වභාවයට, එතකොට හිතේ ඇති නොසතුටු ස්වභාවයට කියනවා ව්‍යාපාද නීවරණය කියලා. එතකොට මේ ව්‍යාපාද නීවරණය බොහොම ප්‍රතුලව කතා කරලා තියෙනවා මේ වචන ටිකෙන් හිතේ ඇති පෙරළුණු ස්වභාවය, හිතේ ඇති නොසැඳෙන ස්වභාවය, ඒ වගේම මනසෙහි ඇති අතෘප්තිකර භාවය මේ හැම දෙයක හැම දෙයකම තියෙනවා ව්‍යාපාද ලක්ෂණය ඒ වගේම ව්‍යාපාද නීවරණයේ ස්වභාවය සමහර විට ඔබට ඔබේ මනස විසින් ගෙනත් දෙන්නට පුළුවන් ඇතම් වෙලාවකට තමන්ගේ හිත තමාගේ කර්මන්නේ භාවයකින් තොර බව කර්මන්නේ භාවයකින් තොර බව කියලා කියන්නේ කිසිම දෙයකට ඇලෙන බවකින් තොරව ගැටෙන බවක්ම වැඩි වෙනකොට අන්න ඒ ගතියක් පටිඝ ගතියක්මයි සමහර විට පුද්ගලයෙකු ඉලක්ක නොවුනද හිතේ හැම දෙයක් ගැනම ගැටෙන බවක් ඇති වෙනවා නම් ඒකත් ව්‍යාපාද නීවරණයේ හිම ඇති ලක්ෂණයක් ලෙස අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සතරතමන් තීන මිද්දන් තීන මිද්දේ කියන්නේ මොකද්ද? අත්ති තීනං අත්ති මිද්දන් තීනයක් තියෙනවා මිද්දයක් තියෙනවා තත්තකතමන් තේනං මොකද්ද තේනය? යා චිත්තස්ස කල්ලතා කම්මඤ්ඤතා ඕලීයන සල්ලීයන ලීනං ලීයන ලීතත්තං හීතං හීයන හීතත්තං චිත්තස්ස ඉදං උච්චති තේන චිත්තයාගේ යම් ගිලන් බවක් තියෙනවා සිතේ යම් ගිලන් බවක් තියෙනවා නම් අකර්මණ්‍ය බවක් තියෙනවා නම් ඒ වගේම සිතෙහි කර්මන්නේ භාවයේ නැතිකම නිසා ඇතිවන යම් හැකිලෙන ස්වභාවයක් තියෙනවා නම් හැකිලුණු බවක් තියෙනවා නම් මෙන්න මේ වගේ ලක්ෂණයන්ට කියනවා තීනය කියලා. එතකොට හිතෙහි ඇති නොසඳෙන්න ස්වභාවය හිතෙහි ඇති හැකිලුණු භාවය යම් කටයුත්තක් සිද්ධ කිරීම පිණිස හිතෙහි ඇති මැලිකමට කියනවා තීනය කියලා. එතකොට ඒ තීනයේහි ලක්ෂණය තමයි චිත්තචෛතසික ධර්මයන්ගේ ඇති මැලකුණු ස්වභාවය. මිද්දේ කියලා කියනවා යා කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඕනාහෝ පරියෝනාහෝ අන්තෝ සමෝරදෝ මිද්දං සොප්පං පචලා ඉකෝ සුපනා සුපිතත්තං ඉදං උච්චති මිද්දං කියලා එතකොට යම් කයෙහි ගිලම් බවක් තියෙනවා නම් කායික අකර්මණ්‍යතාවයක් තියෙනවා නම් කයෙහි බැඳීමක් හාත්පසින් බැඳීමක් ඇතුළතින් ඇති අකර්මණ්‍යයක් ඒ වගේම පෙළෙන බවක් නිදාගෙන සිටීමක් ස්පී සැලීම් ආදී නිදන අයුරෙක් නිදිගත් බවෙක් කියනවා නම් මේකට කියනවා නිද්දය කියලා. එතකොට තීනේ කියලා කියනවා සිතෙහි මැලි බව, නිද්දේ කියලා කියනවා කයෙහි මැලි බව. ඉස්සෙල්ලම සිතෙහි මැලි බව ඇති වෙනකොට ඉන්පසු කයෙහි මැලි බව හට ගන්නවා. මේ ධර්මතා දෙකම එකතු කළාට පස්සේ ඉදං ඉති ඉදංච තීනං ඉදංච මිද්දං ඉදං උච්චති තීන මිද්දං මේකට කියනවා තීනේ කියලා අනිත් එකට කියනවා මිද්දේ කියලා මේ දෙකම එකතු වුණ තැන තීන මිද්දේ කියලා කියනවා යම් කිසි හටයුත්තකට ගියාට පස්සේ හිත කය දෙකෙහි ඇති මැලි ගතිය සහ මැලි ස්වභාවය මේකනයි මේ කතා කරන්නේ ඔබට යම් මේක ප්‍රකට ඇති භාවනාවක් සිදු කරන ඇතම් වෙලාවල් වලදී තමන්ගේ හිත විසින් තමන්ට ගෙනල්ලා දෙන මැලි බව සහ කය විසින් ගෙනල්ලා දෙන නිදිබර ගතිය ඇස් පෙළ ඇස් පිය හෙලෙන ගතිය නිදි නිද්‍රා ස්වභාවය අපි කියනවා නිදිමත කියලා. එතකොට මෙන්න මේ ස්වභාවයට කියනවා තීන මිද්ද ධර්මයන් කියලා. සත්කතමං උද්දච්ච කුක්කුච්ඡං උද්දච්ච කුක්කුච්ඡය කියන්නේ මොකද්ද? අත්ති උද්දච්චං අත්ති අත්ති කුක්කුච්ඡං උද්දච්චයක් තියෙනවා කුක්කුච්ඡයක් තියෙනවා. යං චිත්තස්ස උද්දච්චං අවපසමෝ චේතසෝ වික්ඛේපෝ භන්තත්තං චිත්තස්ස ඉදං උච්චති උද්දච්චං එතකොට සිතෙහි යම් උද්දත භාවයක් තියෙනවා නම් විසිරුණුකමක් තියෙනවා නම් සංසිඳුණු නොසංසිඳුණු බවක් තියෙනවා නම් එතකොට භන්තත්තං කියලා කියනවා භ්‍රාන්ත බවක් තියෙනවා නම් මේකට කියනවා සිතෙහි ඇති උද්දච්චය කියලා. එතකොට සිතෙහි ඇති විසිරුණු ස්වභාවයට හිතෙහි ඇති සංසිඳුණු නොසංසිඳුණු ස්වභාවයට භ්‍රාන්තියක් කියලා කියන යම්කිසි ප්‍රකම්පිත ස්වභාවයක් වගේ බයටපත් වෙලා වගේ සාමාන්‍යයෙන් හිත පවත්නා ස්වභාවයකට එතකොට මේ ස්වභාවයට කියන උද්දච්චය කියලා මේ උද්දච්චය නීවරණ ධර්මයක්. සත්කතමං කුක්කුච්චං කුකුස කියන්නේ මොකද්ද? අකප්පියේ කප්පිය සංහිතා අකපදේ ඇති කැපයි කියන අදහස කප්පියේ අකප්පිය සංහිතා කැපදෙහි ඇති අකපයි කියන කුක්කුච්චය අවජ්ජේ වජ්ජ සංහිතා එවැගේම නොවරදෙහි ඇති වරදී කියන හැඟීම වජ්ජේ අවජ්ජ සංහිතා වරදෙහි ඇති නිවරදී කියන ස්වභාවය යම් ඒව රූපං කුක්කුච්ඡං යම් මෙබඳු වූ යම් කුකුසක් තියෙනවා නම් මෙන්න මේ කුකුසට කියනවා චේතසෝ විපටිසාරෝ සිතෙහි ඇති යම් විපිලිසර බවක් තියෙනවා නම් මෙන්න මේ විපිලිසර බවට කියනවා ඉදං උච්චති කුක්කුච්ඡං කුක්කුච්ඡයයි කියලා. එතකොට මේ කුක්කුච්ඡය උද්දච්චය සහ කුක්කුච්ඡය කියන මේ දෙකම එකතු කරලා උද්දච්ච කුක්කුච්ඡ කියලා කියනවා. හිතේ විසිරුණු කම සහ අපි කියනවා සැක බව කියලා කුකුස් ඇති බවට එතකොට අකපදේ කැපයි කියලා කෙනෙක් හිතනවා කැපදේ අකපයි කියලා කෙනෙක් හිතනවා සමහර විට වරදක් වරදි නැහැ කියලා හිතනවා කෙනෙක් ඒ වගේම නිවැරදි දේ වැරදි කියලා ඇතම් කෙනෙක් හිතනවා එතකොට මෙන්න මේ දේවල් වලට කියනවා කුකුස් කියලා කුකුස් ඇති කෙනාට ඒ කුකුස නීවරණ ධර්මයක් හැටියට අපිට හඳුන ගන්නට පුළුවන්කම තියෙනවා ඒක මන හිතේ ඇති විපිලිසර බව පිණිස මනසෙහි ඇති විලේකය නැතිනම් හිතෙහි ඇති වෙනස් ආකාරය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා කුක්කුච්චය කියලා. මේ විසිරුණුකමත් මෙන්න මේ ඇති සැකසහගත ස්වභාවයත් උද්දච්ච කුක්කුච්ච කියන මේ වචන දෙකෙන් කතා කරනවා. ඊට පස්සේ විචිකිච්ඡා නීවරණ සත්තරි කංකති විචිකිච්ඡති සාස්ෘණ වහන්සේ කෙරෙහි සැක කරනවා. ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති සික්ඛාය කංකති විචිකිච්ඡති කුබ්බන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කංකති විචිකිච්ඡති කුබ්බන්ත අපරන්තේ කංකති විචිකිච්ඡති ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති යා ඒව රූපා කංකා කංකායනා කංකහි තත්තම් විමති විචිකිච්ඡා දේල්හකම් දෙදාපතෝ සංසයෝ අනේක සංගාහෝ ආසප්පනා එතකොට මේ විදිහට මේ පිළිබඳව පැහැදිලි කරලා දක්වනවා විචිකිච්ඡාව කියන එකේ ස්වභාවය පිළිබඳව සත්තරි කංකති ශාස්ත්‍රණ වහන්සේ පිළිබඳව ඇති සැකය සත්තරි කංකති. එතකොට අපි සාමාන්‍යයෙන් බුද්ධේ කංකති කියලත් ඔය පිළිබඳව කියනවා. බුද්ධේ කංකති කියන වචනේ අරගෙන ඇතම් කෙනෙක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ ගැන සැකද මේ මේ ගැන අහන්නට දෙයක්ද සමහර වෙලාවට මේ බුද්ධේකාංකති කියලා බුදුරජාණන් වහන්සේ ගැන සැක තියනවාද කියලා බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාගෙන් අහපු අවස්ථා තියෙනවා. එහෙනම් මේ බුද්ධේකාංකති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සැකයක් නෙමෙයි මෙතනදී කතා කරන්නේ. බුද්ධ කියලා කියන්නේ භව උද්ද කිරීම කියලා මේක පාලි ස්වරූපයෙන් නෙවෙයි වෙනස් ස්වරූප වලින් පද බෙදලා අර්ථ දක්වලා මේ භව උද්ද කිරීම ගැන තියෙන සැකයක් ගැනයි මේ කතා කරන්නේ කියලා ඇතම් කෙනෙක් අදහස් කරනවා. එතකොට අපිට මේ වගේ තැන් බලනකොට පේනවා ඒක කිසිම ප්‍රතිෂ්ඨාවක් නැති තැනක් කියලා. නැතිනම් මේ මතවාදය සම්පූර්ණයෙන්ම වැරදි කියන එක. මොකද සත්තරි කංකති ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැකයි කියන එක ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ බුද්ධේ කංකති කියන තැනමයි සත්තරි කංකති කියන තැනයි මේ එකම තැන. සැකය ගැන සැකය ගැන කතා කරනකොට විචිකිච්ඡාව ගැන කතා කරනකොට එතකොට විචිකිච්ඡාව කියලා අපි මේ කතා කරන බුද්ධේ කංකති කියන බුදුරජාණන් වහන්සේ ගැන පවත්නා සැකය කියනකොට බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් වහන්සේ තමක් විදිහට පුද්ගල චරිතයක් විදිහට ඇහැට පේන බුදුරජාණන් වහන්සේ ගැන ඇති සැකය පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇති සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව ඇති යම් සැකයක්. එතකොට ඒ සැකය තුළම ධර්මයේ සංග්‍රහ මේ හැම දෙයක් ගැනම ඇති සැකය පවතිනවා. සංඝේ කංකති කියලා කියන්නේ සංඝයා ගැන ඇති සැකය. එතකොට මේ සංඝයා ගැන ඇති සැකය කියලා කියන්නේ හාමුදුරුවරු පිරිසක් ඇහැට පේනවා, පේන්න ඉන්නවා කියන එක තුළ ඇති සංඝ සංඥාව ගැන නෙමෙයි. සංඝයා සුපටිපන්න භාවාදී සංඝයා සතු පවතින ඒ ධර්මයන් පිළිබඳව ඇති සැකය ගැනයි එතනදී කතා කරන්නේ. එතකොට බුද්ධේ කංකති කියලා කියන්නේ භව උද්ද කිරීම ගැන තියෙන සැකයක් ගැන නෙමෙයි මේ ශාසනය විග්‍රහ කරන්නේ. භවය උදුරා දැමීම ගැන ඇති සැකයක් ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන්නේ. මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව ඇති සැකයක් කියන කාරණාව පිළිබඳව. ඊට පස්සේ ධම්මේ කංකති ධර්මයේ පිළිබඳව සැකය සංඝේ කංකති සංඝයා පිළිබඳව ඇති සැකය සික්ඛාය කංකති ශික්ෂාව පිළිබඳව තමන් සමාදන්ව ගත් ශික්ෂාව පිළිබඳව යම් සැකයක් තියෙනවා නම් ඒ ඒ සැකය ඒ වගේම කුබ්බන්ත අපරන්ත කුබ්බන්ත අපරන්තේ කියන పూర్වාන්තය අතීත ස්කන්ධ ධර්මයන් පිළිබඳව අපරාන්තය අනාගත ස්කන්ධ ධර්මයන් පිළිබඳව අතීත අනාගත මේ ධර්මතා දෙක පිළිබඳවම ඇති සැකය ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්න ධර්මය නැතිනම් හේතුඵල ධම පිළිබඳව ඇති සැකය මේ හේතු ටික ඇති කල්ලි මේ ඵලය ඇති වෙනවා මේ හේතු ටික නැතිවීම තුළ මේ ඵලය නැති වෙනවා කියන මේ හේතුඵල න්‍යාය ධර්මයේ පිළිබඳව ඇති සැකයට කියනවා ඉදප්පච්චේතා පටිසමුප්පන්නේසු ධම්මේසු සංකති කියලා මෙන්න මෙබඳු ස්වરૂපයකින් යම් සැකයක් තියෙනවා නම් සැකයට පැමිණි බවක් තියෙනවා නම් විමතියක් තියෙනවා නම් ජදාපතෝ ඒ වගේම හිතේ නිකන් ක්‍රම දෙකක් වගේ පේනවා නම් Tamanට එතකොට ද්වේල්හකම් ආකාර දෙකක් වගේ Tamanට පේනවා නම් යම් සංශයක් සැකසහිත බවක් තියෙනවා නම් මෙන්න මේ සැකසහිත බවට කියනවා විචිකිච්ඡා නීවරණය කියලා විචිකිච්ඡාව කියලා. එතකොට මේ විචිකිච්ඡාවත් නීවරණ ධර්මයක් කෙනෙකුට ප්‍රතිපදාව වැරදවිය හැකි ධර්මයක්. ඊට පස්සේ තත්ත කතමං අවිද්‍යා නීවරණං එතන අවිද්‍යා නීවරණය කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං උබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්ත අපරන්තේ අඥානං ඉදප්පච්චේතා පටිසම්පදේසු පටිසම්පන්නේසු ධම්මේසු අඥානං එතකොට අවිජ්ජා නීවරණය කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදන්නාකම පූර්වාන්තය නොදන්නාකම අපරාන්තය නොදන්නාකම පූර්වාන්ත අපරාන්තය කියන මේක දෙකම එකතු කරලා මේ ධර්මතා දෙක විශේෂයෙන්ම ඇති නොදන්නාකම. එතකොට අපි දුක්ඛාදී අඥාන ධර්මයන් વિશે කතා කරලා තියෙනවා. උබ්බන්ත අපරාන්තාදී વિશે ගැනත් කතා කරලා තියෙනවා. අතීත ස්කන්ධ ටික පිළිබඳ නොදන්නාකම අනාගත ස්කන්ධ පිළිබඳව නොදන්නාකම අතීත අනාගත මේ ධර්මතා දෙක විශේෂයෙන්ම ඇති නොදන්නා භෞතිකවාදී දෘෂ්ටි කියන මේ කාරණාවන් පිළිබඳව ඇති නොදන්නාකම අවිද්‍යා නීවරණය කියලා කියනවා. ඉමේ ධම්මා නීවරණ. මේ ධර්මතා ටික තමයි නීවරණ කියලා කියන්නේ. කතමේ ධම්මා නෝ නීවරණ. දැන් නීවරණ ධර්මතා ටික පැහැදිලි කරලා ඊළඟ න්‍යායෙදි පැහැදිලි කරනවා. එහෙනම් මොනවද නීවරණ නොවන ධර්මතා කියලා? තේ ධම්මේ තපෙත්වා ඒ කතා කරපු නීවරණ පහ අතහැරලා අවශේෂා කුසල අකුසල අව්‍යාකතා ධම්මා අවශේෂෝ කුසල අකුසල අව්‍යාකృత ධර්මයක් තියෙනවනම් කුසල් අකුසල් තියෙනවනම් කුසල අකුසල වශයෙන් නොකියන ලද ක්‍රියා විපාක ආදී යම් සිත් ටිකක් තියෙනවනම් කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ ධර්මතා ටික වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධ ටිකක් තියෙනවා නම් මේ සියල්ලම සබ්බංච රූපං සියලු රූපයක් අසංකතා ධාතුච අසංකත ධාතු නිවනක් කියන මේ ධර්මතා ටික හිමේ ධම්මා නොනීවරණ. මේ ධර්මතා නීවරණ නෙවෙයි. කතමේ ධම්මා නීවරණීය. එතකොට නීවරණ නෙමෙයි කියන තැනින් අපිට නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ ඊළඟට නැවත යොමු කරනවා කතමේ ධම්මා නීවරණීය. එහෙනම් නීවරණීය ධර්මතා මොනවද? නීවරණයන් ඇති කරන්නට හිත ධර්මතා මොනවද? කුමක් දිහා බලාගෙනද කුමක් අරමුණු කොටද නීවරණ පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ කියන තැනකින් නැවත විමසනවා. සාතවා කුසල කුසල ව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපඛන්ධෝ වේදනඛන්ධෝ සංඥාඛන්ධෝ සංඛාරඛන්ධෝ විඥානඛන්ධෝ ඉමේ ධම්මා නීවරණීය. එතකොට කාමාවචර රූපාවචර අරූපාවචර කියන සාසවා ආශ්‍රව සහිත නැතිනම් ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි කුසල අකුසල අව්‍යාකෘත ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ සියලු ධර්මතාවයනොත් රූප වේදනා සංඥා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකක් ඉමේ ධම්මා නීවරණීයා මේ ධර්මතා ටිකට කියනවා නීවරණීය ධර්ම කියලා. ඒ කියන්නේ මේ ධර්මතා විශේෂෙහි නීවරණීය ධර්මයන් හටගන්නට පුළුවන් නීවරණ ධර්මයන් හටගන්නට පුළුවන්කම තියෙන නිසා මේ ධර්මයන්ට කියනවා නීවරණ ධර්මතාවයන් කියලා. සාසව උන කුසල කුසල අව්‍යාකෘත ධර්මයක් තියෙනවා. ඒක කාමාවචර වෙන්නට පුළුවන්, රූපාවචර වෙන්නට පුළුවන්, අරූපාවචර වෙන්නට පුළුවන්. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ ධර්මතා විශේෂෙහි පවතින කුසල අකුසල ධර්මතා વિશેෙහි ඕනම කෙනෙකුට නීවරණයන් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නීවරණයන් පවත්වන්නට ඇති පුළුවන්කම නිසාම ඒ ධර්මයන්ට නීවරණීය ධර්ම කියලා හඳුන්වනවා. එතකොට කදමේ ධම්මා අනීවරණීය නීවරණයන් ඇති කළ නොහැකි ධර්මතා නීවරණයන්ගෙන් අරමුණු නොකළ හැකි ධර්මතාවයන් මොනවාද? අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාච ධාතු ඉමේ ධම්මා අනිවරණීය. අපරියාපන්න උන යම්කිසි මාර්ගයක් තියෙනවා නම් මාර්ගඵල තියෙනවා නම් අසංකතාච ධාතු අසංකත ධාතුවක් තියෙනවා නම් නිවනක් තියෙනවා නම් ඉමේ ධම්මා අනිවරණීය මේ ධර්මයන්ට කියනවා අනිවරණීය ධර්ම. ඒ කියන්නේ නිවන ආවරණය කරන ධර්ම නෙමෙයි අනීවරණීය ධර්ම මේ දිහා බලාගෙන කවදාවත් නීවරණ උපදින්නේ නැහැ මේ ධර්මයන් ඇසුරු කොට අරමුණු කොට නීවරණ පවත්න්නට පුළුවන් කමක් නැත්තේ නැහැ ඊට පස්සේ විග්‍රහ කරනවා කතමේ ධම්මා නීවරණ සම්පයුක්තා නීවරණයන් හා සංප්‍රයුක්ත වුණ ඒ කියන්නේ නීවරණයන් හා එකට යෙදුන ධර්මතා මොනවද තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුක්තා ඒ නීවරණ ධර්මයන් එක්ක එක යම්තාක් වෙනම ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ ධර්මතාවයන්ට වේදනා ස්කන්ධ සංඥා සංකාර විඥාන ස්කන්ධ මේ ධම්මා නීවරණ සම්පයුක්තා. එතකොට දැන් මෙතනදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා නීවරණ සංප්‍රයුක්ත ධර්ම මොනවද? ඒ කියන්නේ නීවරණ යෙදුණු තැන් මොනවද කියලා කතා කරනවා. නීවරණ යෙදුණු ධර්මතා ටික මොනවද කියලා කතා කරනකොට තේහි ධම්මේහි ඒ ධම්මා සම්පයුක්තා. ඒ නීවරණ ධර්මයන්ගෙන් යම් ධර්මතාවයක් සම්පයුක්ත නම් යෙදිලා තියෙනවා නම් ඒ ධර්මතාවයට තමයි කියන්නේ නීවරණ සම්පයුක්ත ධර්ම කියලා. එතකොට ඒ නීවරණයන් හා එක්ව යෙදුණු රූපස්කන්ධය ගැන කතා කරන්නේ නැතුව වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික කතා කරනවා. මොකද රූපස්කන්ධය ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපස්කන්ධය අයිති නීවරණීය කියන ගොඩ ගොඩ යටතේ අපි කතා කළා මිසක අපි නීවරණ කියන ගොඩත් එක්ක නීවරණ සංප්‍රයුක්තයි කියන තැන කතා කරන්නේ නැහැ. හේතුව නීවරණ කියලා කතා කරනකොට අපි කතා කළා නීවරණ ධර්මයන් හටගන්නේ රූපෙක නෙමෙයි නීවරණ ධර්මයන් හටගන්නේ ආධ්‍යාත්මික ධර්මතා ටිකක් එක කියලා. කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා ටිකක් එක තමයි නීවරණ ධර්ම හටගන්නේ. අපි උදාහරණයක් කිව්වොත් කාමච්ඡන්දය අරගෙන බැලුවොත් කාමයන් කෙරෙහි ඇති කැමැත්ත. කාමයන් කෙරෙහි ඇති කැමැත්ත ගැන අපි කතා කළා මුලින්ම. එතකොට අපි දැක්කා අපි දරුවට හරි ආදරේ කියන තැනදී දරුවට කැමති වෙනවා කියන තැනදී අපි කැමති වෙලා තියෙන්නේ රූපයට නෙමෙයි ඒ රූපය දරුවා කොට පෙන්න කෙලෙසයක් එක්ක කියලා. එතකොට ඒ රූපය දරුවා කොට පෙන්නන කෙලෙසය අයිති උනේ රූපස්කන්ධයට නෙමෙයි. ඒ රූපේ දරුවා කොට පෙන්නන කම පඨවි ධාතුවට අයිති දෙයක් උනේ නැහැනේ. ආපෝ ධාතුවට අයිති දෙයක් උනේ නැහැ. තේජෝ ධාතුවට අයිති දෙයක් උනේ නැහැ. වායෝ ධාතුවට අයිති දෙයක් උනේ නැහැ. එතකොට මේ සතර මහා ධාතුවටම අයිති දෙයක් උනේ නැහැ. සතර මහා ධාතුව ඇසුරු කොට පවත්නා වර්ණ සටහනට අයිති දෙයක් උනේ නැහැ. එතකොට එහෙනම් මේ දරුවා කියන කම අයිති උනේ කොහෙටද? ඒ දරුවා කියන කම දරුවා කියන ලක්ෂණය පෙන්වන කම අයිති උනේ කෙනකෙනාගේ මනෝභාවයේ පැත්තෙන් ආශ්‍රව ටිකකින් ඇසුරු කරන කම. ආශ්‍රව ටිකකින් ඇසුරු කරන කම ඇති වෙන්න කලින්ම අපිට රූපය ඇහැට පතිත වෙලා තියෙන මේ වර්ණ සටහනේ වර්ණ සටහනට අනුව චක්කු ප්‍රසාදයේ බිඳෙන්නට අවශ්‍යයි. එතකොට චක්කු ප්‍රසාදයේ සහ වර්ණ සටහන වැය වුණු තැනක තමයි අපි දරුවා කියන දැනගැනීම ඇති කරගන්නේ. එතකොට අපිට නමුත් දරුවා කියන දැනගැනීම සහ අර ඉපිද නිරුද්ධ වුණ රූපය දෙකම එකක් කොට පෙන්නන අවිද්‍යාව නැතිනම් දෙකම එකක් කොට පෙන්නන කෙලෙසේ නිසා අපිට පේනවා එළියේ ඉන්නවා දරුවා වූ රූපයක් කියලා. එතකොට දැන් සම්පූර්ණ කෙලෙස් ආශ්‍රව ටිකකින් තමයි අපිට දරුවා එළියේ ඉන්නවා කියන මේ ගතිය මානසික ලක්ෂණය ඇති කරලා තියෙන්නේ. පින්නතුනේ දැන් අපි තණ්හා කරන්නේ දැන් අපි ආදරය කරන්නේ එළියේ ඉන්න දරුවෙකුට, එළියේ ජීවත් වෙන දරුවෙකුට. එළියේ ජීවත් වෙන දරුවෙකුට අපි ආදරය කරනවා කියන තැනදී අපිට ඒ ඡන්දය, ඒ කැමැත්ත යෙදිලා තියෙන්නේ සම්පූර්ණම රූපයට නෙමෙයි මොකද දරුවා එළියේ ඉන්න බවට ඒ ලක්ෂණය ගෙනල්ලා දෙන්න අපිට වැය වෙලා ඉවරයි ඒ වර්ණ සටහන් රූපය කියන දේ වැය වෙලා ඉවරයි එතකොට ඒක ඉපිද නිරුද්ධ වෙලා අනිත්‍ය භාවයට ගිය ධර්මයක් එතනදී අපිට පවත්න්න පුළුවන් කමක් තිබුණේ නැහැ දරුවා කියන හැඟීම එහෙනම් දරුවා කියන ගතිය ගෙනල්ලා දුන්නේ අපි අසුරු කරලා පුරුදු රැස් කරගත්ත ආස්කව ටිකකින් ඒ ටිකට කියනවා වේදනා සංඥා සංඛාර විඥානය එතකොට දරුවගෙන් ලැබෙන වේදනාව, දරුවගෙන් ලැබෙන දරුවා කියන සංඥාව, දරුවා කියලා හිතන කම සහ දරුවා කියලා දැනගන්න කම කියන මෙන්න මේ ටිකට තමයි අපි කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ. දරුවගේ දරුවා කියනකොට හිතනකොට ලැබෙන දරුවාගෙන් ලැබෙන වේදනාව, දරුවා කියලා හඳුනන කම, දරුවා ගැන හිතන කම සහ දරුවා ගැන දැනගන්න කම. එතකොට පින්නතුනේ අපි දැන් කැමැත්ත උපදෝගෙන තියෙන්නේ මෙන්න මේ ධර්මතා හතර කෙරෙහි. ඒ කියන්නේ වේදනා ස්කන්ධය, සංඥා, සංකාර, විඥාන කියන මේ ධර්මතා හතර ගැන. එතනදී රූපය නෙමෙයි රූපය ගැන කතා කරන්නේ නැත්තේ ඒකයි. නීවරණ සංපයුක්ත ධර්මයක් ගැන කතා කරනකොට රූපය කතා කරන්නේ නැහැ. ඇයි නීවරණ සංපයුක්ත නොවන්නේ රූපය? රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක අපි නාම ධර්මතා ටිකම තමයි ඇසුරු කරගෙන නැවත නැවතත් නීවරණේ පවත්න්නේ. එතකොට එතන තියෙන වේදනාවත් නීවරණ සංප්‍රයුක්තයි. සංප්‍රයුක්තයි කියන්නේ එකට යෙදিলা කියනවා. එතකොට එතන තියෙන සංඥාවක් දරුවගේ සංඥාවක් වෙනකොට ඒක සංප්‍රයුක්ත බව ගෙනල්ලා දීලා තියෙනවා. ඒ වගේම එතන තියෙන සංස්කාරය, එතන පවත්න විඥානය කියන ස්වභාවය මේ ඔක්කොම අර කාමච්ඡන්ද නීවරණය හා එකට යෙදුණු ධර්මය. එතකොට අපිට වෙන් කරන්න බෑ වේදනාවට යෙදিলা තියෙන අනිත් ධර්මයන්ට යෙදিলা නැහැ කියලා එකක් එකක් අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පොදුවේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික මේ හතරටම සම්ප්‍රයුක්ත ධර්මයන් බවට පත් වෙලා තියෙන එකට යෙදුණු ධර්මයන් බවට පත් වෙලා තියෙනවා. නමුත් රූපය සම්ප්‍රයුක්ත ධර්මයක් ලෙස කතා කරන්නේ නැහැ. නීවරණ හා සංප්‍රයුක්ත එකට යෙදුණු ධර්මයක් ලෙස රූපස්කන්ධය මෙතනදී කතා කරන්නේ නැහැ. එතකොට කතමේ ධම්මා නීවරණ සංපයුක්තා කියලා පෙන්වන තැනදී මේ නීවරණ සංප්‍රයුක්ත ධර්මයන් මොනවද කියලා අපිට පැහැදිලි කරන තැනකදී ඊටාම වටින අර්ථයක් අපිට මතු කරලා දෙනවා. ඒ තමයි රූපයේ ස්වභාවය කවදාවත් නීවරණ උපදවන කම නෙමෙයි නීවරණයන් හා යුක්ත වන බවක් නෙමෙයි. රූපයට පුළුවන්කම තිබුණේ නැහැ අපිට නීවරණ ඇති කරන්න. ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ටත් එහෙමයි රූපේ කියලා අපි පොදු ව්‍යවහාරයේ තුල කතා කළාට ප්‍රධාන වශයෙන් වර්ණ සටහන කතා කළාට එතකොට ඒකට හැකියාව තිබුණේ නැහැ කවදාවත් නීවරණ ධර්මතා ටිකක් හදන්න නීවරණ ධර්මතා ටිකක් උපදවන්න. රූපයේ හැකියාව තමයි අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙරනොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන ස්වභාවය තමයි රූපයට අයිති ධර්මතා ටික වෙන්නේ. එතකොට මේ රූපයට අයිති ධර්මතා ටික අපි හැම වෙලාවකදීම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ඒ රූපයේ ස්වභාව ධර්මයේ නොදන්නාකම නිසා අපි වේදනා සංඥා සංඛාර විඥාන කියන මනෝ ලක්ෂණ ටිකකින් නැතිනම් ස්කන්ධ ටිකකින් නාම ධර්මතා ටිකකින් තමයි අපි දරුවා ගැන අසුරු කරන්නේ, අම්මා ගැන අසුරු කරන්නේ, වටිනාකමක් තියෙන ලෝකයේ අසුරු කරන්නේ. වෙනතුනේ අපි ඇලෙන්නේ එතන තමයි. එතකොට අපි ඇලිලා තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකට. ඒකේ ඇත්ත නොපෙනෙන කම නිසා අපිට පේනවා අපි අම්මට කැමති, දරුවට කැමති, ගෙවල් දොරවල් වලට කැමති කියන එක. ඒකයි මේ ලෝකේ විපරීත සංඥාවක් පවත්නවා කියලා කියන්නේ. Taman නාම ධර්මතා ටිකකටම කැමති වෙනවා. හැබැයි ඒ කැමති වෙන දේ බාහිර භෞතිකව පෙන්නනවා. පෙන්නකොට අපි හිතනවා ලෝකෙට කැමතියි කියලා. අපි ඒ කැමති ලෝකයේ පසුපස හඹාගෙන යනවා කැමති දේ ලබා ගැනීමේ අදහසෙන්. අපිට කැමති දේ පෙන්වලා තියෙන්නේ වැරදි තැනක නිසා අපි මේ ඇත්ත නොදන්නා කමින් ලෝකේ හැමදාම කැමැත්ත පසුපස වටිනාකම පසුපස හඹාගෙන යනවා ඒ වටිනාකම රූපෙට අයිති දේ නිසා ඒ රූපය ලබන්නට. අපිට ලැබෙන්නේ අනිත්‍ය වුණ නැති වෙලා යන ස්වභාවය උරුම කරගත්ත අපේ පැවැත්මෙන් තොර අවසිය පවත්ත සලක්ෂණය සමාගයේ වසඟයේහි නොපවතින අනාත්ම ලක්ෂණයකින් යුක්ත රූපයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ ලැබෙන හැම වෙලාවකදීම අපිට පේනව හිතට අපි හිතෙන් අරමුණු කරගන්නවා මම කැමති රූපය ලැබෙන්නේ නැහැ කියලා අපිට යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන එක කැමැතිසේ නොවි මේ දුක අපිට උරුම වෙනවා. එතකොට දැන් මේ දුක අපි මොනතරම් වැරදි සහගත තැනකද උපදෝගෙන තියෙන්නේ කියන එක අපිට පේනවා. අපි කැමැත්ත උපදෝගෙන තියෙන තමන්ගේ පැත්තෙම ඇති කරගත්ත වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකට ඒ ටික බාහිර රූපෙට පතිත කරලා රූපේ වෙනස් වෙනකොට අපි දුක් විඳලා තියෙනවා. දුක සම්පූර්ණම වැරදි තැනක උපදවගත්ත නිසායි හරි දේ දැකීම තුළ දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා. දුක වැරදි තැනක උපදවාගත්ත නිසායි හරි දේ යම් කිසි කෙනෙක් අවබෝධ කළොත් එයාට වැරද්ද මත ගොඩනගපු දුක සම්පූර්ණම නැති කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ නීවරණ සංපයුක්ත ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට එකෙන් අපිට ලොකු කතාවක් ලොකු මාතෘකාවක් අපිට කියලා දෙනවා. ඊට පස්සේ කතමේ ධම්මා නීවරණ විප්‍රයුක්තා. නීවරණ විප්‍රයුක්ත ධර්මයන් මොනවද? තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා. ඒ ධර්මයන්ගෙන් යම් ධර්මයක් තියෙනවා නම් විප්‍රයුක්ත නොයදුණු ධර්මයක් තියෙනවා නම් ඒ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධය සබ්බංච රූපං සියලුම රූපය අසංකතාච ධාතු අසංකත ධාතුව නිවන ඉමේ ධම්මා නීවරණ විප්‍රයුක්තා. එතකොට ඒ නීවරණ හා නොයදුණු එකට එක්ව ඇසුරු නොවන යම් ධර්මතාවයක් තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන යම් ධර්මතාවයක් තියෙනවා. එතකොට අපිට නීවරණ විප්‍රයුක්තයි කියලා කියනකොට ඒ නීවරණ හා නොයදුණු ස්කන්ධ තියෙනවා. නම් කුසල කුසල වශයෙන් කුසල කුසල වශයෙන් නීවරණ හා නොයදුණු අකුසල නම් නීවරණ හා සංප්‍රයුක්තවමයි තියෙන්නේ. එතකොට කුසල නම් නීවරණ හා විප්‍රයුක්තයි නීවරණයන් එකේ දෙන්නේ නැහැ. එතකොට ඒ කුසල් සිත් දිහා බලාගෙන කෙනෙකුට ආරම්මණයක් කරගෙන නීවරණ ඇති කරගන්නට පුළුවන්කම තියෙන නිසා නීවරණීයයි කියලා කිව්වා. නමුත් නීවරණ විප්‍රයුක්තව නීවරණීය වෙන ධර්මයක් කුසල ධර්ම කියලා කියනකොට කොහොම හරි ඒ නීවරණ ධර්මයන්ගෙන් යම් ධර්මයක් නොයදෙන බවකින් යුක්ත නම් ඒ නොයදෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකත් සබ්බංච රූපං සියලුම රූපයක් අසංකතාච ධාතු අසංකත ධාතුවක් නිවනක් කියන මේ ධර්මයන්ට කියනවා නීවරණ විප්‍රයුක්තයි කියලා. අන්න එතකොට නීවරණ විප්‍රයුක්ත ධර්ම හැටියට රූපයක් අරගෙන රූපයක් කතා කරනවා. කතමේ ධම්මා නීවරණාචේව නීවරණීයාච නීවරණත් වන නීවරණීයත් වන නීවරණක් වන නීවරණ හැදීමට නීවරණ හට ගැනීමට හේතු වෙන ධර්ම මොනවද කියලා කතා කරනවා. තානේව නීවරණානි නීවරණාචේව නීවරණීයානි. ඒ නීවරණ ධර්මයන්ම නීවරණක් වෙනවා. ඒ වගේම නීවරණයන්ට හිත ධර්මයක් වෙනවා. නීවරණයන්ම නීවරණත් වෙනවා නීවරණීය ධර්මත් නීවරණයන් ඇති කිරීමට හිත ධර්මයක් වෙනවා. කතමේ ධම්මා නීවරණීයාචේව නොච නීවරණා මොනවාද නීවරණ නීවරණීය ධර්ම නොච නීවරණා නමුත් නීවරණ නොවන. කතමේ ධම්මා නීවරණීය මොනවාද නීවරණීය ධර්ම වෙන්නේ නොච නීවරණා නමුත් නීවරණ නොවන. තේහි ධම්මේහි ඒ ධම්මා නීවරණීයා තේ ධම්මේ තපෙත්වා තේහි ධම්මේහි යේ ධම්මා නීවරණීය. ඒ නීවරණ ධර්මතා ටික නිසා යම් ධර්මයක් නීවරණීයයි කියලා අපි කිව්වනම් තේ ධම්මේ තපෙත්වා. ඒ ධර්මතා ටික අතහැරලා අවශේෂා සාසවා කුසල කුසල අව්‍යාකතා ධම්මා අවශේෂ උන ශාස්ත්‍රව කුසල අකුසල අව්‍යාකෘත කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ ශාස්ත්‍රව වුණ කුසල ධර්මතාවයන් ඊට පස්සේ අකුසල කුසල අකුසල අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධර්මතා ටිකක් තියෙනවනම් මෙන්න මේ ධර්මතා ටිකට කියනවා නීවරණීයාචේව නොච නීවරණ. නීවරණීය වෙනවා නමුත් ඒක නීවරණ වෙන්නේ නැහැ. නීවරණීය වෙනවා ඒක නීවරණ වෙන්නේ නැහැ. නීවරණීය ධර්ම නීවරණ නොවන ධර්මතා කියලා. එතකොට කතමේ ධම්මා නීවර නීයාචේව නොච නීවරණා කියනකොට ඒ නීවරණ ඇති කරන්නට හිත ධර්මයක් හැබැයි ඒ ධර්ම නීවරණ නෙමෙයි. එතකොට අර අපි කලින් කතා කළානේ සාසෝන කුසල කුසල ධර්ම කියලා. කුසල ධර්මයන් කෙරෙහි කාමාවචර රූපාවචර රූපාවචර මේ කුසල ධර්මයන් විශේෂෙහි නීවරණ ඇති කරගන්නට මේ සංප්‍රයුක්තව මේහා එක එකට යෙදිලා එකට පවතින්නේ නැහැ. එකට පවතින්නේ නැතිකම නිසා සංප්‍රයුක්ත භාවයක් නැතිකම නිසා මේ ධර්මතාවයන් හටගෙන නැති නිරුද්ධ වුණාට පස්සේ මේ ධර්මයන් පිළිබඳව නැවත නීවරණ උපදවා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මේ ධර්මයන්ට කිව්වේ මේ ධර්ම නීවරණ නෙමෙයි නොච නීවරණ. නමුත් නීවරණීයා මේ ධර්මතා දිහා බලාගෙන නීවරණ කෙනකෙනාට උපදවා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ ධර්මයන්ට කිව්වා නීවරණීය ධර්මතා කියලා. අතමේ ධම්මා නීවරණාච්චේව නීවරණ සම්පයුක්තාච මොනවද? නීවරණාච්චේව නීවරණ සම්පයුක්තාච නීවරණත් වෙනවා. ඒ වගේම නීවරණ සම්පයුක්ත ධර්මයක් වෙනවා. කාමච්ඡන්ද නීවරණං අවිජ්ජා නීවරණේන නීවරණං චේව නීවරණ සම්පයුක්තයි. කාමච්ඡන්දය කියන මේ නීවරණය නීවරණයක් වෙනවා නීවරණ සම්ප්‍රයුක්තක් වෙනවා. එතකොට කාමච්ඡන්ද නීවරණය අවිජ්ජා නීවරණේන නීවරණ. කාමච්ඡන්දේ නීවරණයි. කාමච්ඡන්දේ තනිව යෙදෙන්නේ නැහැ. කාමච්ඡන්දේ යෙදෙන හැම තැනකදීම අවිද්‍යාව යෙදෙනවාමයි. අවිද්‍යා නීවරණය අනිවාර්යයෙන්ම යෙදෙනවා. එතකොට අවිද්‍යා නීවරණය හා එක්ව ඉදෙන නිසා කාමච්ඡන්දයට කියන නීවරණ සංපයුත්තංච කියලා. ඒ කියන්නේ නීවරණත් වෙනවා නීවරණ හා එක්ව යෙදෙන ධර්මයනුත් වෙනවා. ඒ විදිහටම මේ නීවරණ ධර්මතාවයන් එකිනෙකට අන්‍යමඤ්ඤව කියලා කියන ඔවුනොවුන්ට නීවරණ සහ නීවරණ සංපයුක්ත ධර්මයන් වෙනවා. එතකොට මේ නීවරණ ධර්මතාවයන් 6 එකිනෙකාට නීවරණ සහ නීවරණ සංප්‍රයුක්තයන් ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කතමේ ධම්මා නීවරණ සංප්‍රයුක්තාචේව නොච නීවරණ. එතකොට නීවරණ සංප්‍රයුක්ත වෙන නීවරණ නොවන ධර්මතා මොනවද? තේහි ධම්මේහි යේ ධම්මා සංපයුත්තා තේ ධම්මේ තපත්වා වේදනක්ඛන්‍දෝ සංඥාක්ඛන්‍දෝ සංඛාරක්ඛන්‍දෝ විඥානක්ඛන්‍දෝ ඉමේ ධම්මා නීවරණ සංපයුත්තා චේව නොච නීවරණ එතකොට තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුක්තා. දැන් මේ කතා කරන්නේ නීවරණ සම්පයුක්ත ධර්මයන් නොච නීවරණ. නමුත් නීවරණ නොවන නීවරණ සම්පයුක්ත ධර්මයන් ගැනයි මේ කතා කරන්නේ. තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුක්තා. ඒ නීවරණ ධර්මයන්ගෙන් යම් ධර්මතාවයක් සම්පයුක්ත නම් ඒ ධර්මයන් අතහැරලා ඉමේ ධම්මා වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් තියෙනවා නම් මේ ධර්මතා ටික නීවරණ සංපයුක්තාච්චේව නොච නීවරණ. ඒ කියන්නේ යම් කිසි ධර්මතා ටිකක් තියෙනවා නම් නීවරණත්වන නීවරණ නීවරණත්වන නීවරණ සංපයුක්තත් වෙන ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ ධර්මතා ටික අතහැරලා යම් කිසි ධර්මතා ටිකක් තියෙනවා නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතාවයන් නීවරණ සංපයුක්තයි නමුත් නීවරණ නොවන ධර්මතාවයන් හැටියට පැහැදිලි කරනවා. කතමේ ධම්මා නීවරණ විප්‍රයුක්තා නීවරණ විප්‍රයුක්ත ධර්මයන් මොනවද? නීවරණ හා නොයදෙන ධර්මයන් තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා සාසවා කුසලා කුසලාව්‍යාකතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචරා මෙන්න මේ ධර්මතාවයන් පිළිබඳව යේහි තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා. ඒ ධර්මතාවයන්ගෙන් විප්‍රයුක්ත වෙන විප්‍රයුක්තයි කියන්නේ නොයදෙනවා කියන එක යම් කිසි විදිහකින් නීවරණ ධර්මතාවයන්ගෙන් විප්‍රයුක්ත නම් නීවරණ ධර්මතාවයන් හා නොයදෙන ශාස්ත්‍රව උන කුසල කුසල අව්‍යාකෘත ධර්මතා සමූහයක් තියෙනවා නම් මෙන්න මේ ධර්මතාවයන් කියනවා නීවරණ විප්‍රයුක්ත ධර්ම කියලා. එතකොට ඒ ධර්මයන් නීවරණ විප්‍රයුක්ත වුණාට නමුත් ඒ දේවල් නීවරණීය ධර්මයන් නීවරණ ඇති කිරීමට පුළුවන්කම තියෙනවා ඒ ධර්මයන් අරමුණු කරගෙන. ඊට පස්සේ කතමේ ධම්මා නීවරණ විප්‍රයුක්ත අනීවරණීය නීවරණ විප්‍රයුක්තයි නීවරණ යෙදිලා නැහැ. නමුත් නීවරණ ඇති කරන්නට හිත ධර්මයෙන්ුත් නෙමෙයි කුමක්ද ඒ ධර්මයන් අපරියාපන්න උන මාර්ගත් අපරියාපන්න ඵලත් ඒ වගේ සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සකුදාගාමි මාර්ග සකුදාගාමි ඵලය අනාගාමි මාර්ග අනාගාමි ඵල අරියත් මාර්ග අරියත් ඵල කියන මේ ටිකත් අසංකතාච ධාතු නිවනත් මේ ධර්මයන් නීවරණ විප්‍රයුක්තා නීවරණ විප්‍රයුක්තයි ඒ වගේම අනීවරණීයා නීවරණයන් ඇති කිරීමට හිත ධර්මයනොත් නෙමෙයි. එතකොට මෙන්න මේ න්‍යායාත්මකව පැහැදිලි කරන මේ ක්‍රමයට කියනවා නීවරණ ගොච්ඡකය කියලා. එතකොට මේ නීවරණ ගොච්ඡකයේදී මේ හාත්පස කරුණු ආවරණය වෙන විදිහට හාත්පස කරුණු සංග්‍රහ වෙන විදිහට කරුණු එකතුවක් කරලා තියෙනවා. නීවරණ ධර්ම මොනවද? නීවරණීය ධර්ම මොනවද? එතකොට නීවරණීය ධර්ම නීවරණ වෙනවද? නීවරණ ධර්ම නීවරණීය ධර්ම වෙනවද? මේ දේවල් මිශ්‍ර කරගන්නේ නැති වෙන්නට මේ දේවල් මනාකොට විභජනයකට ලක් කරන්නට මනාකොට බෙදා දක්වන්නට මේ න්‍යාය ඊටාම වැදගත් වෙනවා මේ න්‍යාය තුළ කෙනෙකුට පැහැදිලි ලෙසම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා නීවරණ ධර්ම මොනවද නීවරණීය ධර්ම මොනවද කියලා. එතකොට ඒ කෙනාට පේනවා අපි දල වශයෙන් ගත්තොත් එහෙම සියලු තුන් භූමිය අනුගිය කුසල කුසල අව්‍යාසත ධර්මතා සමූහයක් තියෙනවා නම් එතකොට මේ කුසල ධර්මයන්ගේ නීවරණ සංප්‍රයුක්ත භාවයක් දකින්නට පුළුවන්කම ඇත්තේ නැහැ. නීවරණයන් හා යෙදෙන බවක් ඇත්තේ නැහැ. නීවරණ එකට කුසලයන් කෙරෙහි යෙදෙන්නේ නැහැ. හැබැයි නීවරණීයයි මේ ධර්මයන්. මොකද මේ ධර්මයන් දිහා බලලා ඒ ධර්මයන් ආවරණ අරමුණු කරලා කෙනකෙනාට නීවරණ උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකට කියනවා නීවරණීය ධර්ම කියලා. එතකොට නීවරණ හා සංප්‍රයුක්ත ධර්මයන් තියෙනවා. නීවරණ හා එකට යෙදෙන ධර්මයන් තියෙනවා. ඒ නීවරණ හා එකට යෙදෙන අකුසල සහගත චිත්තෝත්පාදයන්හි අකුසල සහගත සිත්වල පවතින වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික නීවරණ නෙමෙයි නීවරණ සංප්‍රයුක්තයි. නීවරණ හා එක්ව යෙදিলা තියෙනවා. නීවරණ හා නීවරණ සංප්‍රයුක්තක් වෙන්නේ නීවරණ ධර්මයන්මයි. මොකද අපි කතා කළා කාමච්ඡන්දේ තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙන අවිද්‍යාව තියෙනවා නම් කාමච්ඡන්දේ හදා ගන්නවා මේ විදිහට ඒ ඕනෝන්ට ඇති සම්මිශ්‍ර භාවයක් තියෙනවා ඒකට නීවරණත් වෙනවා නීවරණය වෙනවා වගේම එතන නීවරණ සංස්කෘත භාවයක් නීවරණයන් හා එකට යෙදෙන බවකුත් තියෙනවා එතකොට නීවරණ විප්‍රයුක්තව නීවරණීය නොවන ධර්මයනුත් තියෙනවා එතකොට අපි කතා කළා අසංකත ධාතු, අසංකත ධාතු කියන්නේ නිවනත්, ඒ වගේම මාර්ග, මාර්ග සමාර්ග ඵලක් කියන එක. ඒතකොට සියලුම රූපය කතා කරනකොට රූපය සංග්‍රහ කළා නීවරණීය ධර්මයක්. ඒ කියන්නේ නීවරණ නෙමෙයි ඒ දිහා බලලා කෙනෙකුට නීවරණ උපදවා ගන්නට පුළුවන්කම තියෙන ධර්මයක් හැටියට අපි කතා කළා. මෙන්න මේ විදිහට පැහැදිලි කරලා පෙන්නකොට අපිට පැහැදිලිවම දකින්නට පුළුවන්කම තියෙනවා නීවරණ යෙදෙනවද මේ සිතක නීවරණ නොයෙදෙනවද කියන එක පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සිත් විදිහට අපිට වෙන් කරගත්තට පස්සේ අපිට විනිශ්චයකට ලක් කරගැනීමේ පහසුව තියෙනවා. මේ විදිහේ දෙයක නීවරණ යෙදිලා තියෙනවද නීවරණ යෙදිලා නැද්ද කියන එක පිළිබඳව. ඒ නිසා මේ කාරණාතික මේ න්‍යායාත්මකව කතා කිරීමෙන් අපිට ඇතිවිය යුතු ලක්ෂණය තමයි නීවරණ ධර්මයන් හා සංප්‍රයුක්ත භාවය සහ නීවරණ ධර්මයන් හා විප්‍රයුක්ත භාවය පිළිබඳව අපිට ඇති අවබෝධයෙන් ඊටම වැදගත් වෙනවා. මොකද නීවරණ හා සංප්‍රයුක්ත නොවි නීවරණ විප්‍රයුක්ත ධර්මයන් ඇති කරගන්නට ඒ වගේම නීවරණීය ධර්මයන් විශේෂෙහි නීවරණීය ධර්මයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය දර්ශනය සකස් කරගන්නට අපිට ඒක ඊටම වැදගත් වෙනවා. යම් නීවරණයක් නිසා අපිට යම් ධර්මතාවයක් නීවරණීය කොට පෙන්නනවා නම් මේ නීවරණීය කියන ධර්මතාතික පිරිසිදු දැකලා අපිට නීවරණ නොහට ගන්න බවට පත් කරන්නට පුළුවන් නම් ඒ තමයි අපි කල යුතු දේ බවට පත් වෙන්නේ. එහෙම නැතුව නීවරණීය ධර්මතාතික ඒ විදිහටම තියෙනකොට නීවරණ පමණක් නැති කරනවා කියන දේ සිදු නොවන දෙයක්. ඒ නිසා අපිට පුළුවන් නම් නීවරණීය ධර්මතාවයක් තියෙනවා නම් නීවරණීය ධර්මතාවය දුරු කරන්නට ඒ වගේම නීවරණ ධර්මයක් තියෙනවා නම් නීවරණ ධර්මයක් දුරු කරන්නට අන්න එතනටයි ප්‍රතිපදාව සකස් වෙ යුත්තේ මේ කියන කාරණය වරදවා වටහා ගන්නට එපා දුරු කළ යුතුයි කියලා කියන අර්ථය මනාකොට අපි නුවණින් ග්‍රහණය කරගත යුතුයි මොන අර්ථයෙන්ද දුරු කරගත යුතුයි කිව්වේ කියලා මොකද නැතිනම් සාසවා කුසල කුසල අව්‍යාකතා කිව්වහම කුසලයක් දුරු කරන්නට කියලා කිව්වා කාමාවචර කුසල රූපාවචර කුසල අරූපාවචර කුසල කියලා මේ කියන්නේ එහෙම අර්ථයකින් නෙමෙයි මේ කතා කරන්නේ යම් හේතු ටිකක් නිසා නම් ඒ මට්ටමේ කුසල අකුසල අව්‍යාකෘත ධර්මයන් තීරණය කරලා තියෙන්නේ ඒ හැම හේතු ටිකෙන්ම නිදහස් වීම ගැනයි මේ කතා කරන්නේ ඒ නිසා ඒ වගේ අපිට ගැඹුරු තැනකට මේ කාරණාවෙන් දැස ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ධර්මයන්ට කියනවා නීවරණ කියලා. එතකොට පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන අපි නීවරණ පහක් කතා කරලා එතන කතා කරනකොට අවිද්‍යා නීවරණය අපි දැනට කතා නොකර තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පංච නීවරණ ධර්මතා ගැන කතා කරන්නේ ප්‍රහාණය කළ යුතු කියන ධර්මයන්ට. නමුත් අභිධර්ම න්‍යායට අනුව පැහැදිලි කරනවා නීවරණ ධර්මතාවයන් හයක් පිළිබඳව අවිජ්ජා නීවරණයත් ප්‍රධානම නීවරණයක් ලෙස එතනට සංග්‍රහ කරලා එකතු කරලා අරගෙන. හොඳයි කවුරුත් අද දවසේදී කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරගෙන වටිනා කුසලයක් තම තමන්ගේ ජීවිතවලට සිද්ධ කරගන්නට යෙදුනේ මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි කාර්තේන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම මේ සීල කුසලයන් මේ ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරකාදී යම් දේවගණ සමූහයක් වේනම් ඒ සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසල ශක්තිය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරණ පිරිස විසින් බලාපොරොත්තු වෙනවා මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට නාත්තන්ඩියේ පදිංචි කේ.එන් කුරුප්පු මහත්මිය සහ සාලියද සිල්වා මහතා ඇතුළු පවුලේ සියලු දෙනයි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ මේ වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත් මොහොතේදී මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් දෙපාර්ශවයේම දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට සුමේද පනාගොඩ මහතාට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ දෙමව්පියන් ප්‍රදාන සුමේද පනාගොඩ මහත්මයා ප්‍රදාන කරගත්ත මේ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සියලු ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදෙත්වා සැපක සිටිනන් ඒ සබතවත්වත් වඩා වර්ධනය කරගනීවා. ඒ ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. මේ සීල කුසල ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස හේතු පාරමිතාවක්ම වේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සීල කුසලය හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනකටම පෙරවන් සම්මයි